දේශනාව දේශනාව 1991 වසරේ පටිගත කරන ලද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංරක්ෂණ පුස්තකාලයේ සතු ගුවන් ලෙසය පිළිබඳ ඓතිහාසික තොරතුරු ඇතුළත් ධර්ම දේශනාවක් වන අතර මේ නැවත ප්‍රචාරයක් බවද කරුණාවෙන් සලකන්න. අද දේශකයන්න් වහන්සේ ගල්කිස්සේ ශ්‍රී ධර්මපාලාරාමාධිපති පූජ්‍යපාද කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පින්වත්නි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු.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 පාරමිතා ධර්මයන් සම්පූර්ණ කළේ මේ ලෝකයා දුකින් එතර කරවන පිණිසයි. ඒ සඳහා වහන්සේ තම ජීවිත කාලයේ පුරාම 45 වසක් පුරා බුදුවරයන් වහන්සේ නමක් හැටියට දෙවියන් සහිත ලෝකයාට සලසාලූ මහඟු සේවාව ගැන අපි තා පැහැදිලිව හොඳින් දන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ 45 වසරක් පුරාම ලෝකාර්ථ චර්යාවා චර්යාවෙහි යෙදිලා බහුජන හිතාය බහුජන සුඛාය දේවානුකම්පාය සදේව මනුස්සානම් දෙවියන් සහිත සකල ලෝක වාසීන්ගේම මෙලව පරලොව දෙකේම යහපත පිණිස ඊතා උසස් සේවාවක් වහන්සේ සම්පූර්ණ කළයි කියන බව අපි සිහිපත් කරනවා අපි සිහිපත් කළ යුතුව තිබෙනවා ඒ උදාාර බලාපොරොත්තුව ඇතුව සියලු කටයුතු නිමාවටපත් කරලා මේ සංගමස පුර පසළොස්වක් පොහෝ දවසක උන් වහන්සේ කුසිනාරා නුවරදී පිරිනුවන් පෑවා. එදායින් පස්සේ අපි කාටත් බුදුවරයන් වහන්සේ නමක් නැති වුණා. ඒ වුණත් ඒ අඩුව සම්පූර්ණ කිරීම පිණිස මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඊතා තීව්‍ර බුද්ධියකින් යුතුව ක්‍රියා කළ බව අපේ ශාසන ඉතිහාසයේ කියනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉදිරිපත් වුණේ ඇයි? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට මාස දෙක තුනකට කලින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා ප්‍රඥ අග්‍ර ශ්‍රාවක උන්වහන්සේ පිරිනුවන් පෑවා. ඒ වගේම දෙවෙනි අග්‍ර ශ්‍රාවකයාණන් වහන්සේ වූ මුගලන් මහරහතන් වහන්සේ පිරිනුවන් පෑවා. එන් අනතුරුව කළ යුතු සියලු ශාසනික භාරධාරීත්වය පවත්වාගෙන යන්ට හිතිය එකම සමතා තමයි මූලිකයා තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මහා කසප් මහරහතන් වහන්සේ අජාසත් මහරජතුමාටත් කරුණු පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේගෙන් පසුව මේ ශාසනයේ ධර්මයේ දිගු කලක් පවතිනු පිණිස මහා ධර්ම සංගායනාවක් කළ බව අපේ දහම් පාසල් දරුවෝ පැහැදිලිව දන්නවා. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවයින් පස්සේ උන්වහන්සේට ගරු කරන, নমස්කාර කරන, වඳින පුදන ක්‍රම තුනක් අපේ ත්‍රිපිටක ධර්මයේ සඳහන් වෙලා තිබෙනවා. ඒ තමයි ශාරීරික ධාතු පූජාව ඒ වගේම පාරිභෝගික ධාතු පූජාව උද්දේශික ධාතු පූජාව කියලා බුදුරජාණන් වහන්සේට සලකන ආමිෂ පූජා පැවැත්විය යුතු අංග තුනක් අපේ ධර්මයේහි සඳහන් වෙලා තිබෙනවා. මේ මා මාත්‍රකාවට ගත්ත ගාථාවෙන් කියවෙන්නේ ඔය කියන කරුණු තුනයි. කුඩා දරුවාගේ පටන් අපි හැම කෙනෙක්ම කටපාඩම් ඇතුව නිතර භාවිතා කරන ගාථාවන් අතර ප්‍රමුඛ ගාථා ධර්මයක් තමයි මා ඔය දැන් සඳහන් කළේ වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිච්චිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිච්චිතං සබ්බඨානේසු ලෝකේහි සකලවිද ස්ථානයන්හි පිහිටියා වූ පතිච්චිතං කිවි ඒකයි සබ්බං චේතියං වන්දාමි සකලවිද චෛත්‍ය රාජයානන් වහන්සේලාට මාගේ নমස්කාරය වේවා සබ්බඨානේසු සියලු තන්හිතිහි පතික්කිතං පිහිටියා වූ සම්බම් සියලු චේතියම් චෛත්‍ය රාජයානන් වහන්සේලාට වන්දාමි නමස්කාර කරමි. එසේම ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේටද සියලුම බුද්ධ ප්‍රතිමා වහන්සේලාටද සියලු කල්හි මාගේ নমස්කාරය වේවා චෛත්‍ය චේතිය කියලා කිව්වේ ශාරීරික ධාතුන් වහන්සේලා නිධන් කොට බඳවන ලද තනවන ලද මහා චෛත්‍ය රාජයාණන් වහන්සේලාටයි ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේ බඳු ඒ වගේම මහා බෝධීන් කිව්වේ උන් වහන්සේ පරිභෝග කළ ඉතා ඉහළම උසස්ම වස්තුව තමයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ. අනුරාධපුර මහමෙවුනා උයනෙහි පිහිටි ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පමණයි පින්වතුනි අද මේ ලෝකයේහි පවතින්නේ බුදුරජාණන් වහන්සේ පිටදුන් බෝධියක් හැටියට. ඒකට හේතුව ඒ දඹදිව බෝධීන් වහන්සේත් කලකට පසු විනාශ වුණා. ඒ පිළිබඳ කරුණු මා මේ ධර්ම දේශනාවේදී නැවත මතක් කරනවා. බුද්ධ රූප කීවේ උද්දේශික ධාතු. බුදුරජාණන් වහන්සේගේ අයුරින් ප්‍රතිමා වහන්සේලා අඹලන් ඒ ප්‍රතිමා වහන්සේලා තුල ධාතුන් වහන්සේලා තැන්පත් කරලා අපි වඳිනවා පුදනවා බෞද්ධ ලෝකයා. ඒ තමයි උද්දේශික ධාතු ප්‍රතිමා වහන්සේලා. දැන් අපි කල්පනා කරන්න ඕන මේ ගාථාවෙන් පළමුවෙන් සඳහන් කළ වචනය ගැන. වන්දාමි චේතියං සබ්බං සබ්බඨානීසු පතිච්චිතං මේ චේතිය කියන පින්වතුනි එදා දඹදිව භාවිතා කලින් පරණ මිනිසුන් විසින් වැළුම් පිදුම් කරමින් පවත්වාගෙන එනු ලබන පුණ්‍ය භූමීන්ටය කියන බව එහි යන එන ආගිය පැරණි පොතපත අනුව බැලූ කිව් කාටත් පැහැදිලිව පෙනෙන කරුණක් අනාගමත් කාලයකට පෙර ලෝකේ පහළ වූ ඒ කාශ්‍යප බුද්ධ කාලයේහි පටන් තිබුණු වෙහෙර විහාරස්ථාන විනාශයටපත් වෙලා ඒ බුද්ධාන්තරය ඉක්ම යාමින් පස්සේ ඒ මහජනයා විසින් වැඳුම් පිදුම් කරනු ලබන පූජනීය ගස්කොළන් වලින් යුක්ත පැරණි ගොඩනැගිලි වලින් සමන්විත ඒ පුණ්‍ය ස්ථාන මේ දක්වා ඔය ඈත එපිට පළාත්වල දඹදිව තනින් තන තිබෙනවා ඒ වායෙහි තමයි යන එන තවුසන් වහන්සේලා ශ්‍රමණයාණන් වහන්සේලා ප්‍රවෘජිතවරු ඒ වගේම ජටිල අචේලක ආදී වශයෙන් දැක්වෙන ඒ තීර්ථකාදී ඒ සකල විද පූජනීය උතුමන් නවාතැන් ගන්නේ මේ කියන චේතිය නමින් හඳුන්වනු ලබන ස්ථානවලයි ඒ නිසා චේතිය කියනකොටම මිනිස්සු ඒ තැන්වලට යනවා එනවා වඳිනවා. බුද්ධ පූජා, දේව පූජා, බාරහාර වෙනවා. යම් කිසි පළමු අස්වැන්නක් ලැබුණේ නම් ගස්කොළන් වලින්, ධාන්‍ය වර්ග වලින් ඒ වායින් ප්‍රමුඛ ප්‍රධාන පූජාව කරන්නේ ඔය කියන චේතිය නමින් දැක්වෙන ස්ථානවලටයි. ඒ පලාතේ ඒ ප්‍රදේශයේහි කුඩා දරුවෙක් උපන්නයින් පස්සේ බාරහාර වෙලා ඒ දරුවා හත්තට මාසයකට අවුරුද්දකට දෙකකට පස්සේ ඔය කියන ස්ථානයට චේතිය නමින් දැක්වෙන තැන්වලට ගිහින් පුද පූජා කරලා දරුවා ලවා බාරහාර අරවා ගැනීම කරගන්නේ මේ කියන චේතිය ස්ථානවලයි මෙන්න මේ විදිහේ චේතිය කියන වචනේම තමයි චෛත්‍ය කියන වචනයට භාවිතා වෙලා තියෙන්නේ. අපි කියනවා වෙහෙර දාගබ කියලා මේ චේතිය චෛත්‍යයට කියනවා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි පිරිනිවන් පෑවයින් පස්සේ උන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දෙදා හදා ගැනීම පිළිබඳව යම් යම් ප්‍රශ්න ඇති වූ බව මේ පින්වතුන් අහල ඇති. තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ එක ධාතු කොටසක් කපිලවස්තු පුර උන්වහන්සේගේ ඥාතින් ලබා ගත්තා. අල්ලකප්ප නුවර වාසී රජකුමරුවෝ කොටසක් ලබා ගත්තා. රාමගාම වාසී රාජරාජ මහා මාත්‍යවරු මහ බමුණුවරුත් ඒ ධාතු කොටසක් ලබාගෙන මහා ස්තූපයක් හරිගස්සලා ඒ ධාතුන් වහන්සේලාට වැඳුම් පිදුම් කළා. වේඨදීප බමුණුතුමා ඇතුළු ඒ බ්‍රාහ්මණ ගමක් ධනවත් බලවත් ඒ පිරිසක් එක ධාතුන් වහන්සේලා කොටසක් ලබාගෙන වැඳුම් පිදුම් කළා. උන්වහන්සේට අන්තිම දානීය පූජා කළ අර චුන්ද කර්මාර පුත්‍ර මහා ධනවත් දානපති මහා කාර්මිකයා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා කොටසක් ලබාගෙන මල්ල රජදරුවන් සමග පාවා නුවර මහා චෛත්‍යයක් හදලා වැඳුම් පිදුම් කළ බව දැක්වෙනවා. කුසිනාරා නුවරයි උන්වහන්සේ පිරිනුවන් පෑවේ ඒ මල්ල රජදරුවෝ රටවැසියන් සමග ඒ ධාතුන් වහන්සේලා කොටසක් ලබාගෙන වැඳුම් පිදුම් කළා. මෙසේ ධාතුන් වහන්සේලා එක් එක්කෙනා බෙදා හදාගත්තා ඊළඟට උන් වහන්සේගේ කුම්භ තූපේ නමින් තව ඒ ධාතුන් වහන්සේලා මනකු භාජනයක් නිධාන් කරලා වෙන ස්තූපයක් හැදුවා. අංගාර තූපේ කියන්නේ අන්තිමටම ධාතු ගෙනයන්ට ආයත ගෙනියන්න දෙයක් නැහැ ධාතුන් වහන්සේලා බෙදා හදාගෙන නිමයි. දන්ත ධාතුන් වහන්සේලා ලලාට ධාතුන් වහන්සේලා අකු ධාතුන් වහන්සේලා මේ සියලු ධාතුන් වහන්සේලා දෙවියෝ ඔය කියන රාජරාජ මහා මාත්‍යවරුත් මහා දානපති බෞද්ධ මහෝපාසකවරුත් බෙදාගත්තා ඊළඟට අඟුරු අරගෙන ගිහින් මෝරිය වංශිකයෝ වෙනම චෛත්‍යයක් හදලා ඒ දරසෑයෙහි අඟුරු තැන්පත් කළ වෙනම චෛත්‍යයක් හැදුවා. මෙන්න මේ විදිහට ওই ධාතුන් වහන්සේලාට වැඳුම් පිදුම් කරගෙන ආවා. ඒ අතර අපි මතක් කළා මේ පින්වතුන්ට රාමගාම කියලා වචනයක්. ඒ රාමගාම වාසී මහා ජනතාව සර්වඥ ධාතුන් වහන්සේලා ලබාගෙන ඊට පිරිසිදු රන් කරඬුවක තැන්පත් කරලා මාණික්‍යමේ ගල් වලින් සරසලා මහා චෛත්‍යයක් හදලා මේ රාමගාම වාසී පිරිස බැඳුම් පිදුම් කරගෙන ආවා. අවුරුදු 100ක් හමාරක් ගත වුණායින් පස්සේ මහා ගම් වතුරක් ඇති වෙලා ගඟට කැඩිලා ගිහින් මේ වෙහෙර වහන්සේ බිඳී ගිහින් ධාතු කරඬුවක් පාවෙලා අර ගඟ අයින වැලි මත ඊතා දිලිසෙමින් තිබෙන බව දිව්‍යමය නාගරාජ පිරිසක් දැක්කා. ඒ දිව්‍යමය නාගරාජවරු ඒ ධාතුන් වහන්සේ අරගෙන ගිහින් මාංජේරික නාග භවනයේහි තැන්පත් කරලා වැඳුම් පිදුම් කරගෙන එනවා. මේ ළඟට තව පත්තක් අපට පේනවා ලංකා ඉතිහාසයේ ගැන මිහිඳු මහ රහතන් වහන්සේ පින්වත්නි ලංකාවට වැඩම කරවලා බුද්ධ ශාසනයත් ඉන් අනතුරුව සංඝ මිත්තා රහත් මෙහෙණින් වහන්සේ මේ නිසස්පත් මේ රටේ පිහිටෙව්වා. මේ රටේ පැවිද්ද ලැබූ පළමුවැනි සිංහල භික්ෂූන් වහන්සේ තමයි අරිත්ත රාජකුමාරයා. මේ වගේම අනුලා දේවිය ඇතුළු පිරිසක් මහණ වුණා මෙහෙණිසස්නෙහි. මෙවන් ආකාරයකින් ලංකාවේ බුද්ධ ශාසනයේ පිහිටියා මිහිඳු මහ රහතන් වහන්සේ. දේවානම් පියතිස්ස මහරජතුමා සමග මේ අටමස්ථානයේ පිහිටන තැන් නම් කරලා ඒ රජතුමාට පැහැදිලි කළා අනාගතයේ මේ මේ තැන්වල මෙබඳු සිද්ධීන් සිදු වෙනවායි කියලා. එයින් එක්තනක් තමයි මේ ස්වර්ණමාලී චෛත්‍ය රාජේ ආනන් වහන්සේ පිහිටි තැන. එතනත් එතුමා ශිලාලේඛනයක් පිහිටෙව්වා එපමණක් නෙමෙයි දෙවන පෑතිස් මහරජතුමා අහනවා ස්වාමීනි මිහිඳු මහරහතන් වහන්සේ මම මේ චෛත්‍ය ආරම්භ කරන්නටද නෑ මහරජ ඔබේ පරපුරේ අනාගතයේහි පහළ වෙන ගාමිණී නැමැති රජකුමරෙක් මේ ස්ථානයේහි ද්‍රෝණයක් පමණ ਸਰුවක්ඥ ධාතුන් නිධන් කොට මේ රටේ මහාශයය නමින් දැක්වෙන ඒ අසබුස චෛත්‍ය රාජානන් වහන්සේ පිහිටුවනවයි. ඒ නිසා ඒ බව ඔබ සතහන් කරලා තිබුවහම ඇති. රජතුමාට මෙහෙදු මහ රහතන් වහන්සේ උපදෙස් දුන්නේ එහෙමයි. ඒ අනුව එතුමා ක්‍රියා කළා දුටු ගැමුණු මහා රාජයා ලංකාව එක්සේසක් කරලා රටේ මහ ජනතාව දිග කාලයක්ම පීඩනයන්ට ගොදුරු වුණා. ඒ නිසා අයබදු අය නොකර මම මේ රට හදා ගැනීමට ක්‍රියා කළ යුතුයි කියන හැඟීමෙන් යුතුව එතුමා මහා පරිශ්‍රමයක් ධර්මයෙන් රටේ සංවර්ධනයේ ඇති කළ බව අපේ ඉතිහාසය මහා වංශයේ පැහැදිලි කරනවා. ඊළඟට එතුමාට හමු වුණා මහ කුඹසක් ළඟ තිබෙන මේ ශිලා ලේඛනය. එතුමාට ඒ කිව්වේ ගැමුණු මහරජතුමාට දුටු ගැමුණු මහරජයා එතුමාට ඇති වුණු ප්‍රීතිය නම් පින්වත්නි මේ ශිලා ලේඛනයේ දැකලා කියා නිමාවකටපත් කරන්න බැරි තරම් අනේ මගේ නම මිහිඳු මහ රහතන් වහන්සේ දැකලා තිබෙනවා උන් වහන්සේ මම මෙතන මහ විහෙර කරවන බව මෙතන සටහන් කරලා තිබෙනවා ඒ නිසා මේ මහා චෛත්‍ය මා විසින් නිමාවටපත් කරන්නට ඕනේ. එතුමා මේ මහමෙවුනා උයනේහි ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේ මහවැර හදන්ට ආරම්භ කළා. සුද්ධ පවිත්‍ර කරනම ප්‍රශ්නයක් ඒ වෙහෙර මළුවට අහු වෙනවා වෙහෙරටම තෙරඹු ගහක් විශාල. ඒ තෙරඹු ගහ දෙවියන් දෙවි දෙවි ආංගනාවකගේ අධිග්‍රහිතත්වයට පත් වුණු තැනක්. දාස් ගණන් සෙනග ඇවිදින් වැඳුම් පිදුම් කරන තනක් ඒ දෙවඟනගේ පිහිට ලබා ගන්න තනක් කුඩා දරුවන්ට පවා බාරහාර වෙන්නේ අපල උපද්‍රවයන්ට බාරහාර වෙන්නේ මේ තෙලඹු ගහ ළඟට ඇවිදී කුඩා දේවාලයකුත් මෙතන තියෙනවා දහස් ගණන් සෙනග දිනපතා දැන් ප්‍රශ්නයක් කොහොමද මේ ගහ ඉවත් කරන්නටත් බෑ ගහ ඉවත් නොකොට මෙතන මේ මහවීර හදන්න බෑ මහරහතන් වහන්සේලාගේ උපදේශ එතෙන්දි එතුමාට ලැබුණා උපදේශයක් ඒ දිව්‍යාංගනාවට පුද පූජා කරලා වෙනත් ගහක අධිග්‍රහිතත්වේ ලබා ගන්නට කියලා ආරාධනා කරන්ටි. මහරහතන් වහන්සේලාගේ උපදේශ පරිදි මේ රජතුමා මාසයක් දෙකක් පුරා පුද පූජා පවත්වන පිරිත් දේශනා කරලා ගහ ළඟට ගෙහින් දින හතක් කියා සිටියා ස්වර්ණමාලී දිව්‍යාංගනාවනි ඔබතුමිය මේ තෙලඹු ගහට අධිග්‍රහිතයි මගේ රටේ ජනතාවට බොහොම කාලයක සිට ඔබතුමිය අපල උපද්‍රව ඒ වගේම ඇස්වා කටවහ දෝෂ හතර උපද්‍රව ආදී වළක්වා ගැනීමට සිත සලසන දෙවගණක් වැසී වශයෙන් රටම පිළි අරගෙන තිබෙනවා මෙතන මහා චෛත්‍යයක් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිධන් කොට තනනවා. ඒ සඳහා මේ ගස මෙතන ඉවත් කළ යුතු බැවින් ඔබතුමිය සුදුසු තැනක් ඒ නේවාචික පහසුව සඳහා සලසා ගන්ටි කියලා ආරාධනා කළා. බලන්න මේ මහරජතුමා පවා ආවාත ගියාතේ ගහ කපන්ට අනකලේ නැහැ. කල යුතු වත් පිළිවෙත් කරලා ගරු සත්කාර කරලා ඒ දෙමගණගේ ආශිර්වාදයේ ලැබමින් කියනවා දිව්‍යාංගනාවනි මම ඔබතුමියටත් ඉහළ මට්ටමින්ම සැලකීමක් කරනවා මේ තනනු ලබන සරුවක්ඥ ධාතුන් වහන්සේලා නුදුරු අනාගතයේදී නිධන් කොට ඉදිකරවනු ලබන මේ ශ්‍රේෂ්ඨතම මහා චෛත්‍ය රාජයාණන් වහන්සේට ඔබතුමියගේ නාමය මම තබනවා ස්වර්ණමාලී චෛත්‍ය රාජයා කියලා. ඒ තමයි ඔබතුමියට කරනු ලබන උපහාරය. මෙවැනි බාරයක් මහරජතුමා වුණා. ඒ බාරයේ වෙලා ඉන් අනතුරුව තෙලඹුගහ ඉවත් කොට ඔතන ඔය මහවිහෙර හැදුවා. එතුමා අර පොරොන්දුව පරිදි ස්වර්ණමාලී චෛත්‍ය රාජයාය කියන නම මේ බෙහෙර වහන්සේට ලැබුවේ එතන අර කපා දමන ලද ඉවත් කරන ලද තෙලඹු ගහට අධිග්‍රහිත දිව්‍යාංගනාවට එතුමියගේ නමට ගෞරවයක් හැටියටයි මේ බාරයෙන් පස්සේ දෙවගණක් බොහොම ලොකු දායකාවක් බවට පත් වුණා. පෙන්වත්නි අදෘශ්‍යමානව ඒ දිව්‍යාංගනාව අතිවිශාල ගල් ගොඩවල් මවමින් සම්රිදී ලබා ගැනීමට ක්‍රම උපක්‍රම අදෘශ්‍යමාන අයුරින් ලබා දෙමින් මේ දිවඟනට වඩා බලවත් දෙවියන්ට කරුණ කියලා රජතුමාට මේ උදාර කටයුත්ත කරගන්න පිහිට වුණා. මේ චෛත්‍ය රාජයාණන් වහන්සේ ඊළඟට එතුමා කළා ඒ පිළිබඳව අපි නෑ විස්තර කළ යුතු මේ පින්වතුන්ට. මහා වංශයේ ඒ වගේම ථූප වංශයේ මේ පිළිබඳව ඉතා වැදගත් විස්තර අපට ඉදිරිපත් කරනවා. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ මේ ද්‍රෝණය පිළිබඳව පින්වත්නි විවිධ මතිමතාන්තර උගතුන් අතර තිබුණා. අපිට හිතන්න පුළුවන් සෑහෙන ප්‍රමාණයක කොටසක් අතකට බෙදලා ඒ කුඩා සුනුසහල් මුංයට තරම් කැඩුණු ඒ කුඩා ධාතුන් වහන්සේලාගෙන් කොටස් අටකට බෙදූ එක කොටසක ධාතුන් වහන්සේලා තනි කරම මේ ස්වර්ණමාලයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ තුල නිධන් කොට තිබෙනවා. ඒ විතරක්ද නෑ මේ බණ පොතේ ඒ වගේම අපේ වංශ කතාවල දැක්වෙනවා මේ අත්විවරම යොදලා තියෙන ආකාරය. තිරුවානගල් මාණික්කමේ ගල් වර්ගත් අරගෙන විවිධ තෙල් වර්ග සහ තව නොඑක් දේවල් මිශ්‍රණය කරලා ඊතා සවිමත් අත්විවරමක් යොදලා තිබෙනවා. ඒ වගේම යකඩ දැල් සහිතව කොන්ක්‍රීට් නැමැති එවැනි පදනමක් මත කටයුතු කළ බවත් පැහැදිලිව පේනවා යකඩ දැල් භාවිතා කළා කියන වචනයෙන් එහෙමම pāli භාෂාවෙහි වංශ කතාවල සඳහන් වෙනවා. මේකත් වාර 9ක්ම ටිකින් ටික දිලා බැස්සා. ඒකෙන් තවත් සවිමත් වුණා බොහෝම සවිමත් මේ චෛත්‍යය හදලා මේ බෙහෙර වහන්සේ මැද පින්වත්නි වෙනමම විහාරයක් පිහිටුවලා තිබෙනවා. ඒක තියෙන්නේ ඔය දෙහෙර වහන්සේගේ ගර්භය මුදුනේ නෙමෙයි. දෙහෙර වහන්සේ පටන් ගන්න භූමි මට්ටමේ ඒ විහාර කාමරය තුල හිතන විදිහට අතිවිශාල එකක් විය හැකියි. අඳුම තරමින් අඩි 60 70ක්වත් හතරස් වෙන්න බැරි කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලයේහි සම්පූර්ණ කරන ලද පාරමිතා ධර්ම ඉදිරිපත් කරනු පිණිස 550 ජාතකයම හතරණින් අමල තිබෙනවා ඔය ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේ ඇතුළත ඒ වගේම කල්පයේ නිමා වෙනතුරු ආලෝකය නොනිමෙන විශේෂ පහනක් මහරහතන් වහන්සේලාගේ අදිස්ථානයේ පරිදි උතන තිබෙනවා ආලෝකයේ විහිදුවන ඉන්ද්‍රනීල මාණික්‍ය රත්නමය මාණික්‍ය වර්ග ඔය ගර්භය තුල තැන්පත් කරලා තිබෙනවා. ඊළඟට අප්‍රමාණ වස්තු ඒ අතර තමයි බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණියක් පමණ සරුවක් මේ ධාතුන් වහන්සේලා. ඒ තරම් වටින ස්ථානයක් මේ තුන් ලෝකයේම ඇතයි කියලා නම් පින්වතුනි බෑ අපි කාටවත් කියන්න. ඒ තරම් වටින ස්ථානයක් ওই ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේ. ඒ චෛත්‍ය රාජයාණන් වහන්සේ අද උනත් යම් කිසි කෙනෙක් බඳුන් පිදුම් කරලා ඒ වටා ගැවසිලා බැලුවොත් ශ්‍රද්ධාවෙන් යුතුව අදක් ඔය පින්වතුන්ට පුළුවනි චෛත්‍ය රාජයාණන් වහන්සේ තුල පිරිත් දේශනා හඬ පංච තූරේ නාදයේ අහන්ට පුළුවන්. හොඳට සිල් සමාදන් වෙලා සතියක්වත් වත්පිළිවෙත් හොඳට සම්පූර්ණ කරලා ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේ ළඟ දෙතුන් දවසක් ගත කරලා පසළොස්වක පෝය දවසකට දින දෙක තුනකට කලින් ඔය උතුරු පැත්තේ පිහිටි මේ පණිතලේ නැගලා දෙහෙර වහන්සේගේ උතුරු පැත්තේ හොඳට භාවනා යෝගීව හිටියොත් අන්න මධ්‍යම රාත්‍රිය ඉක්මන විට දැන් වුණා කෙනෙකුට ඔය කියන ශබ්ද පූජාවලට අහුම්කම් දෙන්න පුළුවන්. ඒක සම්දික්කයි අස්පනා පිටයි හැබැයි Taman පිළිවෙත් ගරු කරෙන්න ඕනේ. ආවාත ගියාට දෙහෙර මළුවට ගිහින් මල් ටිකක් පූජා කිරීමෙන්ම ඔය කියන ආශ්චර්ය අద్භූත සිද්ධිය දකින්න බෑ. ආහන්ත බෑ. ඒකයි මේ චෛත්‍ය රාජානන් වහන්සේ තුල පවතින ආශ්චර්ය අద్භූත ගුණය. මේ වෙහෙර වහන්සේ පින්වත්නි කලින් කල ජරාවාස වෙනකොට අපේ රටේ හිටිය ගජබා මහ රජතුමා, සද්ධාතිස්ස රජතුමා, කල්ලාටනාග රජතුමා, භාතිය රජතුමා ඔය කියන විවිධ රජවරු කලින් කල මහතරකුම්බා මහ රජතුමා නිස්සංක මල්ල මේ රජදරුවෝ මේ තව තවත් දියුණු තියුණු බවට පත් කළා නව ප්‍රතිසංස්කරණ මේ කටයුතු කරලා අපි යටත් විදිතයක් බවට පත් වුණායින් පස්සේ අනේ කාගේවත් සැලකිල්ලක් නැහැ මේ උදාර දෙහෙර වහන්සේට ලැබුණේ. ගස්කොළන් වලින් වැසී ගියා, කැටි බිඳී ගියා, තැන් තැන් වලින් හාරලා ගත යුතු වස්තුත් අරගෙන තිබුණා. මේ ළඟට පස් ගොඩක් වගේ මේ චෛත්‍ය රාජානන් වහන්සේ තිබුණේ. අන්න එබඳු කාලයක තමයි 1873 අවුරුද්දේදී මහා වීරේ ඔය සඳහාම පහළ වුණා. නාරංගිත සුමනසාර ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අප්‍රකට කෙනෙක් ඒ වගේ දැන උගත් කෙනෙකුත් නෙවෙයි. වරක් ගිහියෙක්ව ඉන්න කාලේ වැඩි වයසකපත් මහණ වෙච්ච කෙනෙක්. මහණ වීමට කලින් එතුමා වන්දනාවේ ගෙහින් තිබෙනවා ඔය කියන ස්ථානයේදී ඒ ගේ ඇවිලිවත්තේ රාලහාමි නමින් ඒ කාලයේහි ඔය මේගමුවේ කටුනායක ඇවිලිවත්තේ හිටියේ මේ කුමාරසිංහ රාලහාමි කියන කෙනෙකුගේ ගෙදර වැඩ කටයුතු කරමින් හිටිය කාලේ ඒ පිරිසත් එක්කයි. මේ වන්දනාවි ගියාට පස්සේ අදහසක් ඇති වුණා මේ නාරංවිත හාමුදුරුව වෙතකොට ගිහියේ අනේ මේ ස්ථානයේ මං දිනු පමුණු කරන්න ඕනේ. ඒ බලාපොරොත්තුෙන් ආපසු ඇවිදින් කලේ මොකද ඒ ග්‍රාන්සිරිනෙල් පෙරේරා කුමාරසිංහ රාල්හාමි ඔය ඇවිරි වක්ක රාල්හාමි කිවි. එතුමාටත් මතක් කරලා යන්න ගියා. රුවන්වැලි සෑයට යන බවක් කිව්වේ නැහැ. ඒ ගිහින් කලේ මොකද්ද මේ විශේෂ ශාස්ත්‍රවේල්ලියේ තෙරුන් වහන්සේ කියන ප්‍රසිද්ධව හිටිය මහතෙරුන් වහන්සේ නමක් වෙතින් මහානකම ලබා ගත්තා. දැන් සාමණේර ආනන් වහන්සේ නමක් තරුණ භික්ෂු නමක් ඒ ළඟට කලේ කුමක්ද මේ සුවන්වලි ශායේ පිහිටි ස්ථානයට ගියා. මේ ධෛර්යවන්ත මහා බෝධිසත්ව ගුණෝපේත උත්තරීතර පුරුෂයා එතන ගිහින් කරත්ත අමරාවක් ගහගෙන දැන් ඒ කන්දක් කොතන එතකොට වෙහෙරක් නැහැ. කඳු ගැටයක් ඒ ළඟට එතන කුඩා මේ කරත්ත අමරාවක් සකස් කරගෙන ඒකේ ඇතුලේ ඉඳගෙන නානකඩයක් අහ පාට ඇඳගෙන දැන් ඉතින් උදැල්ලක් කැත්තක් පොරවක් අරගෙන මේ ගස්කොළන් සුද්ධ පවිත්‍ර කරනවා චෛත්‍ය හදන්න. බැලූ බැල්මටත් ඒතරම් ලක්ෂණ පුද්ගලයෙක් නෙවෙයි. එදා මේ අනුරාධපුරයේහි මහදිසාපතිතුමා සුදු මහතෙක් ඒ සුදු මහතානම් අශ්වයෙක් පිට නැගිලා භාෂා පරිවර්තකයා සමග මේ වස්සයා කියාගෙන යනවා. ඇවිදගෙන යනකොට දැක්ක අවලක්ෂණ පුරුෂයෙක් කහපාට වස්ත්‍රයක් ඇඳගෙන බොහෝම ධෛර්යවන්තව මේ ගස්කොලන් කපනවා කිසිදු අවසරයකින් තොරව. ආශ්‍රය නැවැත්ව ඒ ජන්තවරය මේ සුදු මහත්මය නැවතිලා අසුපිට ඉඳගෙනම භාෂා පරිවර්තකයා ලවා ඇහැව්වා ඔබ කවරෙක්ද මම භික්ෂුන් වහන්සේ නමක් ඔබ මේ මොකක්ද තනියම කරන්නේ මම සුවන්වලි ෂෙයාය හදනවා මේ. ඔබට පුළුවන් ද මේ වැඩේ කරන්න? ඔව් මට පුළුවන් මේ වැඩේ කරන්න. නිර්භේතව මේ පුරුෂයා කියපු වචනයට අර සුදු ඒජන්තවරයාත් විමතියටපත් වෙලා කටකොණකින් හිනහගෙන යන්න ගියා. එච්චරයි. ආයේ දෙතුන් මාසයකට පස්සේ ඒ පැත්තෙන් යනකොට බැලුව බැලින්නම් මේ පුද්ගලයා නාරංගිත සුමනසාර හාමුදුරුව. අනේ බොහෝම දුක් විඳගෙන කෑමක් බීමක් මුකුත් නැහැ. උන් වහන්සේ අක්කර 3මාරක පමණ ප්‍රදේශයක් සුද්ධ පවිත්‍ර කරලා අලුත් ගල් අරගෙන නොකැඩුණු ගල් අරගෙන පැත්තකින් තියලා කැඩුණු බාග ගල් වෙනම තියලා කැඩුණු කුඩා ගල් කොටස් වෙනම තියලා තනියම මේ පුද්ගලයා වෙහෙස මහන්සි වෙනවා. අර සුදු ඒ ජන්තවරය බැලුව විමතියටපත් වුණා මේ තනි පුද්ගලයේ කරපු මහඟු සේවය දැකලා. ඔබ මේ කරගෙන යන්නේ මොකක්ද? අර එදා කියපේකම තමයි මම මේ කරගෙන යන්නේ. ඇත්තෙන්ම ඔබට පුළුවන් මේ මහා කටයුත්ත නිමාවටපත් කරන්න මට ඒක ඒකාන්තයෙන්ම පුළුවන්. මගෙන් උවමනා කරන උපකාරයේ කුමක්ද කියලා බලන්ද අර මිත්‍යා දෘෂ්ටික බෞද්ධ නොවු සුදු මහතාණන් තුල අදහසක් ඇති වෙලා ප්‍රශ්න කළා. මට ආණ්ඩුවෙන් කිසිම හිරිහැරයක් කරන්න එපා මේ වැඩේ කරගෙන යන්න ඉච්චරයි. මම රුවන්වැලිශෑය හදනවා. මේ විදිහට කටයුතු කරගෙන යනවා දැන් සුමන සාරහාඳුරු. ඒ කටයුතු කරගෙන යන කාලෙදී ඔන්න ආරංචිය ලැබුණා රාමසිරිනෙල් පෙරේරා කුමාරසිංහ රාලහාමිට මේ අසවල් එක්කෙනා දැන් මේ වැඩේ කරනවායි කියලා. එතුමාත් විටින් විට ගියා 1802 දී 902 දී සුවන්වැලි චෛත්‍ය සංවර්ධන සමිතිය එතන පිහිටුවා ගත්තා. හේතුවාගෙන මේ රාමසිරිවැල් පෙරේරා කුමාරසිංහ රාලහාමි මහා පුදුම ප්‍රතාපවත් පුද්ගලයෙක්. කන් දෙක පේන්නේ නැහැ ඒ තරම් රෝම කූපයන්ගෙන් වැහිලා මහා තේජවන්ත පුද්ගලයෙක්. වෙදකමට හපනෙත් ඒ වගේම මන්තර ගුරුකම් වලටත් පුදුමාකාර කෙනෙක්. ඒ ඇවිරිවත්තේ වලව්ව අදත් තිබෙනවා ඒ තේජෝ බලය පෙන්වමින් කෙනෙකුට බලන්න පුළුවන් වටිනා පොතපතෙහි රැකිලා තියෙනවා ඒක සතුටක්. ඉතින් ඇවිරිවක්ති රාණහාමි මොකද කළේ? කටුනායක, හටාන, හේන තියෙන, හද්දොළුව, ඊළඟට හල්ගස්තොට ওই ප්‍රදේශ ආදී ගම්වල මිනිස්සු එකතු කරගෙන ඊළඟට ආණ්ඩුවෙන් දුම්රියක් තනිකර වෙන් කරවාගෙන මිනිස්සුත් අරගෙන අනුරාධපුරයට ගිහින් ඒ මිනිස්සු තියාගෙන කලින් කල ඕක සුද්ධ පවිත්‍ර කළා. එතුමා කළ හපංකම නම් ආශ්චර්යයි අද්භූතයි. එතුමාගේ අර නාරංගිත මහතෙරුන් වහන්සේගේ ඒ චරිත කතා දෙක කියවන විට අපට පැහැදිලිවම පෙනෙනවා ඒ පිටිපස්සේ ඉන්නේ දුටුගැමුණු මහරජතුමාගේ අවතාර දෙකක්ද කියලා. මේ දෙපළ එදා දුටුගැමුණු මහරජතුමා ওই කටයුත්ත කරන කාලේ ඉඳ ඇති. පුදුමාකාර බලවත් කෙනෙක් මේ ඇවිලි වක්ති රාලහානු. කුරුම්බා ගෙඩියක් බොන් තෝන්නම් වතුරල අතට අත ගහේ මේ පොල් ගහට තිබ්බහම ගහ නැමෙනවා ඒක සත්‍ය කාරණයක්. ඒක දුටු වයසක අයත් අදත් ජීවත් වෙනවා. ඒ කුරුම්බා බීලා ඊළඟට කරන්නේ මොකද්ද? වතුරල ගහට අත තිබ්බහම ඒ පොල් ගස නැවත තිබුණු සත්‍යයට කෙලින් වෙනවා ප්‍රകൃතිමත් වෙනවා. එතුමා කලක් අතරමං වෙලා වනගතව මේ මන්තර ගුරුකම් ඉගෙනගෙන තිබෙනවා. ඒ මහතර ගුරුකම් ඉගෙන කියාගෙන ඇවිදින් දවසක් ඒ ගුරුවරයා පහත් තත්වයක පුද්ගලයේ ඒ පුද්ගලයා තමන්ගේ නිවසට පසුකලයක ආවයින් පස්සේ පුදුමාකාර ගුරු ගෞරවයක් කවදාක්වත් ඇඳක් මත නිදාගන්නේවත් නැහැලු මේ රාලහාමි මේ ප්‍රතාපවත් පුද්ගලයා. පැදුරක අර ගුරුතුමාත් සමග නිදාගන්නේ. එදා ගුරුතුමා කියලා කියනවා මට තැඹිලි ගෙඩියක් නැන් පොල් ගෙඩියක් කඩා දෙන්නේ කුරුම්බ ගෙඩියක්. අතට නැතුරුව ගහ රට තිබ්බා ගහ නැමුණා. කුරුම්බගෙඩි මෙක්කෙඩිය කපලා දුන්න ගුරුතුමාට මේ වැඩි පුත්‍රයාට වැඩි කෙනෙක්. ඊට පස්සේ මතුරුල අත තිබ්බා ගහ නැහැ අර ප්‍රകൃතිමත් තත්වයට ගහ කෙලින් හිටින්නේ නැහැ. ඒකෙන් අන්න එදා තමයි ඒ වැඩි ගුරුතුමා කියලා තියෙනවා ඔබට මම මන්ත්‍ර දුන්නා ඒව නවත්වන්න පුළුවන් අවස්ථාවක් තිබෙනවා ඒ නිසා නැවැත් වූ ගහක් නැමුණු ගහක් කෙලින් කරන්න බැරි වෙන විදිහට ශක්තිමත් ඇති මන්ත්‍ර තිබෙනවා ඒ මන්ත්‍රයක් මන් දෙන්නම් කියලා ඒ දීලා තියෙන එදා තමයි. ඊට පස්සේ මතුරුල අත තිබ්බහම නැවතත් ඒ ගහ කෙලින් වෙලා තිබෙනවා. මෙන්න මේ විදිහේ ආශ්චර්ය අద్භූත කටයුතු සියල්ලක්ම එතුමා රුවන්වැලි ශායේ දියුණුවටත් උපයෝගී කරගෙන තිබෙනවා. ඔය රුවන්වැලි ශායේ කටයුතු කරන කාලේ හරියට හතුරු උපද්‍රව වලින් තිබෙනවා. ඉංග්‍රීසි නිලධාරීන් හරියට හිරිහැර කරලා තිබෙනවා. ඒ පාර මෙතුමා කලේ මොකක්ද ගල් තුනක් අරගෙන වතුරලා එක ඉංග්‍රීසි කාර බලවතෙකුගේ ගෙදර මිදුලේ ඒ වාක්‍ය වලලා දාලා තියෙනවා. ඊට පස්සේ හැමදාම රැයට ගල් ගහනවා ඒ ගෙදරට. භූත දෝෂයක් නිකුත් නැහැ. නමුත් අර ගල් ගහන අන්න ඒ විදිය මහ විහිළුවන්තරත් එතුමා තුළ තිබිලා තියෙනවා. මේ සෑම දෙයක්ම මන්තර ගුරුකම් වෙදකම් ධනය ශක්තිය බලය ප්‍රතාපවත් බව බුද්ධිය ශ්‍රමය ඔය සෑම දෙයක් මෙතුමා කැප කළ රුවන්වැලි සෑයට මා මෙච්චර විස්තර මතක් කළේ ඇයි මේ පිළිබඳව දැන් නූතන පරම්පරාව කරුණු දන්නේ නැහැ මේ මන්තර ගුරුකම් ඇතුළත් පොතපත ආරක්ෂා සහිතව දෙනුත් තිබෙනවා සුදුසු ස්ථානවල ඒවා අතපත ගැහැව්වොත් අදත් අමාත්‍ය දෝෂ එන බව මට අහන්න ලැබුණා ඒ අයට. ඒ තරම් බලයක් ආරක්ෂාවක් මේ තැන්වල තිබුණා. එතුමා 1932 අභාවයට ගියේ. ඒ අභාවයට යන්න අවුරුදු දෙක තුනකට කලින් එකම දියණිය මිය ගියා. ඒ දියණිය සතු සියලුම රන් රෙදි බඩු මුට්ටු රුපියල් 80000ක්. එදා 80000ක් කිව්වොත් සමහර විට අද 8 කෝටියක තරම් ධනයක් වටිනවා 1929. මේ සියල්ලක්ම කැප කරලා තියෙන්නේ මගේ දුව සතු දීපල සියල්ලක්ම මම ඇයටම දෙනවාය කියලා ඉඩ කඩමුත් විකුණලා දීපලක් විකුණලා ඒ සියල්ලක්ම චෛත්‍යයට කැප කළා. මෙන්න මේ ආකාරයෙන් තමයි අද අපට ඔය පේන ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිුණේ තනුනේ සකස් වුනේ. අවසාන වශයෙන් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් නියම කළා තියෙනවා තුන් මාසයක් ඇතුළතදී තුන්මහල් තේසාවේ වැඩ ඉවර කළේ නැත්නම් හදන්න දෙන්නේ නැහැ කියලා. අන්න ඒ වේලාවේදී ඔය ගම්පහ ප්‍රදේශයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ කටාන ජායල ඔය පළාත්වල මිනිස්සු එකතු කරගෙන ගිහින් දහස් ගණන් දිවාරය දෙකේ මහන්සි වෙලා තමයි ඒ තුන් මාසයකට කලින් ඔය තුම්මහල් තේසාවේ වැඩ නියම කරලා තව කොටසක් බඳලා පෙන්눔 කළා අපි මේ වැඩේ ඉවර කරනවායි කියලා. ශ්‍රීමත් වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා 1900 අට 10 12 වෙන කාලවලදී මේ උදාාර කාර්යයට අතහිත ගහපු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් 32 එතුමා මලායින් පස්සේ ඒ චෛත්‍ය කටයුතු සඳහා මූලිකව ක්‍රියා කරලා තිබෙන්නේ ඒත් ඒ පරපුරේම තවත් කෙනෙක්. ඒ තමයි අභාවයටපත් වූ ඉශානිස් අක්කුහාමි කුමාරසිංහ වෛද්‍යාචාර්යතුමා. එතුමාගේ සහෝදරයෙක් එතුමා ඊළඟට ක්‍රියා කළා. මේ විදියට කටයුතු කරගෙන ගිහින් 1940 ජූනි මාසේ 10ක් වෙනිදා තමයි කොත්වහන්සේගේ මේ චූඩා මාණික්‍ය පළඳවලා රුවන්වැලි ශාය නිමාවටපත් කළේ. ඒ සඳහා තවත් අපි අමතක නොකළ යුතු සිද්ධියක් කිව යුතුව තිබෙනවා. බුරුම රට බෞද්ධයන්ගේ පරිත්‍යාගයක් ওই චූඩා මාණික්‍ය. ඔය චූඩා මාණික්‍ය ලංකාවට ලබා ගන්න බොහෝම මහන්සිනා ලංකාවෙන් සොයාගන්න බැරි වුණා ওই තරම් වටින මාණික්‍යයක්. ඊළඟට මේ කොළඹ දෙමටකොට හිටියා විනයාලංකාර කියලා නායක හාමුදුරු නමක් බුරුම ජාතික මකුටාරාමාධිපති. ඒ විනයාලංකාර නායක හාමුදුරු බුරුම දේශයට ගිහින් මේ කාරණේ පැහැදිලි කරලා බුරුම රටින් තමයි ওই චූඩාමාණික්‍ය ගෙනාවේ. එතකොට මේ චූඩාමාණික්‍ය ගෙනත් පිළිටුවලා ওই චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කළා. මේ ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේගේ උස අඩි 337යි. ඒ චෛත්‍ය රාජානන් වහන්සේගේ වට ප්‍රමාණය අඩි 947යි. ඒ චෛත්‍ය රාජානන් වහන්සේට එදා සංආලේප කිරීමේ කටයුතු චූඩාමාණික්ක සකස් කරද්දී සිදු කරලා තිබෙන්නේ ඒ කවිරිවත්්‍ය පරපුර ඇතුළු මේ රටේ බෞද්ධ ප්‍රභූන්ගෙන් දානපතියන්ගෙන් ලැබුණු පරිත්‍යාගය විමල සුරේන්ද්‍ර මහතාණන් තමයි රන් ආලේපය කරව තිබෙන්නේ අර ඇවිරිවත් රාණහාමිගේ උපදේශ පරිදි. මේ කොත්වහන්සේ අපිට අඩි 5කට 6කට වඩා නොපෙනාට රුවන්වැලි සෑයේ කොත්වහන්සේ අඩි 24ක් කුසයි. ඒ වගේම ඕකේ ධන ප්‍රමාණය අඩි 131යි. ඊළඟට පින්වත්නි මේ නබෝදාන් අපිට පුළුවන්කම ලැබුණා විශේෂ කාරණයක් ඔය සං ආලේප කරන්ට මේ ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේගේ කුත් වහන්සේට මේ සඳහා ලංකාවේ තායිලන්ත තානාපතිතුමා බොහෝම වෙහෙස මහන්සි වුණා. එතුමා කළ මෙහෙ අපිට කියා නිම කරන්න පුළුවන් කමක් නැහැ. නූතන විහාරාධිපති නායක මාහිමියන් වහන්සේගේ උපදෙස් පරිදි අපටත් සහයෝගය දක්වන්නට පුළුවන්කම ලැබුණා. මේ හතරම් අතිවිශාල ගණනක් අගය කළ යුතු ඒ තායිලන්ත දේශයේ බැංකොක් නුවර අම්බවාන් විහාරාධිපති නායක මාහිමියන් වහන්සේ විසින් පරිත්‍යාග කළා තවත් නායක මාහිමියන් වහන්සේලාත් මේකට උදව් උපකාර වුණා. ඒ රන් ආලේපේ දැන් ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කුත් වහන්සේගේ අර වතා පරිවාර චෛත්‍ය කොත්හන්සේලාගේ ගල්වලා තිබෙනවා. ඊළඟට 1940 ජුනි මාස 17 වෙනිදායින් පස්සේ ඔය රම් ආලේප කරපු පළවෙනි අවස්ථාව තමයි. මේ රුවන්වැලිසෑය මළුවේ එක පැත්තක දිග අඩි 465යි. එතකොට මේ විදිය හතරස් කොටුවක් තුල තමයි මේ චෛත්‍ය රාජානන් වහන්සේ පිහිටලා තිබෙන්නේ. සලකතල මළුව ඊළඟට ගජන් මළුව ඊළඟට වැලි මළුව ඊළඟට මේ රුවන්වැලිසෑය භූමිය වශයෙන් අපට පේනවා තනිකරම අක්කර පහක් මේ භූමි භාගයේ ඉක්ුත් කාලයේහි යම්කිසි හදිසි අවස්ථාවක භූමිකම්පාවක් වෙලා අකුණක් වැදීමෙන් මේ චූඩාමාණික්ක ගැළවිලා පින්වත්නි වැටුණා ඒකත් බලන්න භාග්‍යයක හැටි සලපතල මළුවට නෙමෙයි වැටුනේ අර වැලි මළුවේ වැලි ගොඩක් උඩටයි විසිවලා ගිහින් වැටුනේ. අර බුරුම රටින් පරිත්‍යාග කරන ලද අර චූඩා මාණික්කය. ඒ චූඩා මාණික්කේ අඩි 1මාරක් උසයි. ඒ චූඩා මාණික්කයේ අඟල් 9ක් තනි කර කැඩිලා තිබෙනවා කොත් වහන්සේ ඇතුළට. මේ අනුව අඟල් 27ක් තිබෙනවා ওই චූඩා මාණික්කය. වටිනාකම අගය කරන්නට බැහැ. ඒ විතරක් නෙමෙයි බුරුම රටෙන් ওই චූඩාමාණික්කෙ මුදුනේ කුඩාවට කවුපියක් බඳු දෙයක් සවි කරලා ඒ වටාන් රත්තරන් පටි තුනක් අල්ලලා ඒ රත්තරන් පටි තුන කොටේ මුදුනට අල්ලලා තිබෙනවා. ඒකේ තනිකර ඉන්ද්‍රනීල මාණික්කේ අල්ලලා තිබෙන බව පැහැදිලි වෙනවා. ඒවා අර අකුණක් වැඩිමින් පස්සේ විනාශයට ගියා. චූඩා මාණික්ක නැවත පහඳවලා සකස් කරලා තිබෙනවා. මෙන්න මේ විදිහේ වටිනා තැනක් වටිනා ස්ථානයක් කොවන්වලි සෑයේ. ඒ ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේගේ රන් ආලේප කළා. ඒ වගේම අපේ මහා භාරකාරතුමාගේ ඉල්ලීම පරිදි මහා ජනතාවගෙන් ලැබුණු ආධාර උපකාරත් ඒ වගේම විශේෂ දානපතිවරුන්ගේ ලැබුණු ආධාරත් නිසා සුණපිරියම් කරලා දැන් රන් ආලේප කළ ඒ පිළිබඳ මහා පුණ්‍ය කර්මයක් මේ මාසේ ලබන සෙනසුරාදා ඉරිදා රුවන්වැලි සෑයේ සිදු කරන්ට යොදලා තිබෙනවා මේ රටේ සියලුම ලොකු කුඩා සෑම දෙනාගේම සහභාගීත්වයේ ඇතුව. කොයිමා මතක් කළේ මේ රුවන්වැලි සෑය පිළිබඳවයි. එහෙමනම් මේ රුවන්වැලි සෑයෙහි තිබෙන ඒ ධාතුන් වහන්සේලා අර රාම ග්‍රාම ග්‍රාම වාසී රජදරුවන් විසින් ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා ලබාගෙන තැන්පත් කරගෙන බැඳුම් පිදුම් කළ ධාතුන් වහන්සේලා තමයි අර පුද පිරුවෙන් වාසී සෝනුත්තර රහත් සාමණේරයාණන් වහන්සේ දුටුගැමුණු මහරජතුමාගේ ඉල්ලීම පරිදි රහතන් වහන්සේලාගේ නියමයේ පරිදි අර මාංජේරික දිව්‍ය භවණයෙන් ඉල්ලගෙන ඇවිදින් ওই ස්ථානයේ තැන්පත් කරන රජුරවන්ට දුන්නේ ඒ ධාතුන් වහන්සේලාගෙන ඒ සෝනුත්තර සාමණේරයන් වහන්සේ රහත් නමක් පිරිසිමත් කෙනෙක් වයස අවුරුදු 16යි. උන් වහන්සේ තමයි නාග ලෝකයට ගින් මේ ධාතුන් වහන්සේලා ගිරත් රජතුමාට බාරකලේ තැන්පත් කරනු පිණිස. ඔය මා මතක් කළේ චෛත්‍ය ගැනයි. ඒ චෛත්‍ය ගැන කතා කරනකොටත් ඒ විහෙර වහන්සේලා තිබෙනවා ධාන්‍ය ආකාර, ඝටාකාර, ඝාන්තාකාර, බුද්ධුලාකාර ආමලකාකාර පත්මාකාර කියලා හයක්. ධාන්‍යාකාර කියන්නේ ඒක තමයි පළවෙනිම ක්‍රමය. ඒ ධාන්‍යාකාර චෛත්‍යයක් අද තිබෙන්නේ කැලණි විහාරස්ථානයේ පමණයි. ඒ ගාන්තාකාර චෛත්‍ය රාජයාණන් වහන්සේලා තමයි දැන් හුඟක් අලුත් වැඩියා කරලා සකස් කරලා තිබෙන්නේ ලංකාවේ. මයංගන චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ස්වරූපයේ ගාන්තාකාරයි. ඝටාකාර කියන්නේ මුලින් නැමෝ කලගෙදීක ස්වરૂපයේ ඇතුව හදනරද විහෙර වහන්සේලා ලංකාවේ දකින්ට නෑ. ආමලකාකාර කියන්නේ නෙළුම් මේ නෙල්ලිගෙඩියක ක්‍රමයට හරි ගස්සපු පිළිවෙලට හරි ගස්සපු දේර වහන්සේලා ඒ අද දක්නට නෑ. පත්මාකාරකයන් නෙළුම් පෙත්තකට හීනියට උසත හදපු මේ දේර වහන්සේලා ඔය ඉන්දිකතු සෑයත් මිහින්තලේ එබඳු එකක්ය කියලා ආචාර්ය පරණවිතාන මෙතිතුමා සඳහන් කළා තිබෙනවා. ඒ පරණ විහෙර විහාරස්ථාන කඩලා අලුත් වැඩියා කරනකොට ඒ පැරණි ස්වરૂප වෙනස් කළා තිබෙන නිසා මේ ගාන්ඨාකාර, ඝටාකාර, ධාන්‍යාකාර, පත්මාකාර කියන විහෙර වහන්සේලා නෑ අද අපට දකින්ට. බුද්ධාකාර, ගාන්ඨාකාර තමයි වැඩිපුර තියෙන්නේ. රුවන්වැලි ශායේ කිරිවිහෙර වහන්සේ තිස්ස මහා විහාරයේ ඔය ආදී ඒ විහෙර වහන්සේලා සෝමාවතී විහෙර මේ සියලු චෛත්‍ය රාජානන් වහන්සේලා බුද්ධුලාකාරයි. ඊළඟට මේ වන්දාමි චේතියං සබ්බං සබ්බඨානීසු ප්‍රතිච්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා මේ ගාථාව කියවෙද්දි කියුණා මේ ජයශ්‍රී මහා බෝධිය ගැන ශාරීරික ධාතු මහා බෝධින් මහා බෝධිය කිව්වේ මේ ජයශ්‍රී මහා බෝධියටයි. පින්වත්නි මා මුලදී මතක් කළා මේ දේශනාවේදී ඒබෝ සඳහන් කරනවායි කියලා. මේ ලෝකයේ බුදුහාමුදුරුව පිරිනිවන් පාන්ට කලින් ඉඳලම මේ දක්වා පවතින නියම ජයශ්‍රී මහා බෝධිය ඔය අනුරාධපුරයේ පිහිටි බෝධීන් වහන්සේ පමණයි. ධර්මාශෝක මහරජතුමාගේ දේවියක් හිටිය තිස්සා රක්ඛා ඒ දේවිය කලේ කුමක්ද තරහට තරහ ඇති වෙන්න හේතුව මේ රජතුමා අපිටත් වඩා දරුවන්ටත් වඩා ආදරය කරන්නේ කාටද මේ බෝධීන් වහන්සේටයි ඒ ඇතිවෙච්ච ඊර්ෂ්‍යාව නිසා ඥාතීන් ළමා රහසගතව මඩපටු ගස්වල පින්වත්නි දඹදිව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මැරිවුවා අතු මෙරීගෙන යනකොට මේක දැනගත්ත වහාම ගහ මුලින් කපලා යම්තම් මුල් ටික බේරාගත්ත විෂ කැවෙන්නේ ඉස්සර වෙලා. මේ මුල් වලින් හටගත් බෝධීන් වහන්සේ නමක් අවුරුදු 900 ගණනක් තිබුණා. ඒ බෝධීන් වහන්සේ එහෙම අවුරුදු 900 ගණනක් ගත වෙන කාලේ සසාංක කියලා රජ පෙළපතක් දඹදිව රජකමටපත් වුණා. මේ සසාංක රජ පෙළපතේ රජවරු ගණනාවක්ම කලින් කර රජකම් කළා. ඒ එක රජ කෙනෙක් මේ ගහ කපලා විනාශ කර දැම්මා. Hindu ආගමික කෙනෙක් මහජනයා කුපිත වෙලා යන්තම් ගහ ආරක්ෂා කරගත්ත ඒ වගේම සුවඳ කලල් ආදී මඩ ආදී යොදලා බොහොම මහන්සියෙන් ඒ මුල් ආරක්ෂා කරගත්ත ඒ මුල් වලින් හටගත්ත බෝධියක් ආයි තිබුණා. ඒ බෝධිය අවුරුදු 400 ගණනක් පැවතිලා තිබෙනවා. ඊට පස්සේ මහා භූමියේ කම්පාවක් ඇති වෙලා සුවිසුගකින් ගහ ගැලවිලා ගියා. නැවතත් ඒ මුල් වලින් බෝධියක් හටගත්තා. ඒ බෝධිය තිබිලා මොගල් වරුන්ගේ සටන් කාලයේ තුලදී සම්පූර්ණයෙන් විනාශ වෙලා තිබුණා. 1750 ගම් වලදී කනින්හම් කියන පණිතුමා ඉංග්‍රීසි ජාතික එතුමා තමයි මෙතන සොයාගත්තේ මේ බුදුරජාණන් වහන්සේ උපත ලද පිරිනුවන් පා වදාළ ඒ කියන ස්ථානය. යානෝල්තුමා කියලා තව මහා පඬිවරයෙක් ඔය ආගේ මහා පරිශ්‍රමයෙන්ගේ ස්ථානය සොයාගත්තා. ඒ බෝධීන් වහන්සේලා ওই දවසේ තිබුණේ නැහැ. ලංකාවේ මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් 1870 ගණන් වලදී වඩමවාගෙන ගිහින් පිහිටුවන ලද බෝධීන් වහන්සේලා දෙනමක් තමයි දැන් ඔය දඹදිව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ කියලා අපි වඳින්නේ. අන සත්සතිය තිබෙන තන බෝධීන් වහන්සේ අනිත් බෝතලේ. අද ඒකත් විශාල බෝධි වෘක්ෂයක්. ඔය තමයි පින්වත්නි අපේ බෝධි ඉතිහාසය. මේ අනුව කල්පනා කරන්ද ශාරීරික ධාතු ගැන බැලුවත් බුදු පිළිම වහන්සේලා දෙස බැලුවත් මේ දක්වාම 2535 වෙනි අවුරුද්දයි මේ යන්නේ බුද්ධ පරිනිර්වාණය. මේ දක්වාම ඒවා නිසි පරිදි ආරක්ෂා වෙලා තිබෙනවා. මා මතක් කළා මේ පින්වතුන්ට රුවන්වැලි චෛත්‍ය රාජානන් වහන්සේගේ ඉතිහාසයේ සම්පූර්ණයෙන්ම ස්වර්ණමාලී දෙවඟන දුටුගැමුණු මහරජතුමාගේ අපරිමිත සේවාව ඒ වගේම සෝනුත්තර මහරහතන් වහන්සේ ධාතු දෙන ආකාරය එවිරිවත්තේ රාලහාමී නාරංවිත සුමනසාර මාහිමියන් වහන්සේ උන්වහන්සේලාගෙන් ලැබිච්ච මහඟු සේවාව ඒවා අපි සිහිපත් කරන්ට ඕනේ අමතක කළ යුතු නෑ මේ ඉතිහාසයේ සොයලා කියලා මහජනතාවට විශේෂයෙන්ම අපේ හැදෙන පරපුරට දීගිතුව තිබෙනවා ඔය කාරණා ටික මතක් කරමින් දැන් අදහස් කර ගන්නට මා මාත්‍රුකා වශයෙන් මේ නිතර වඳින පුදන වන්දානි චේතියං සබ්බං සබ්බඨානීසු පතිච්චිතං කියන මේ ගාථාව මාත්‍රුකා කරගෙනයි ධර්ම දේශනා කළේ ඓතිහාසික කරුණ රාශියක් මා ඉදිරිපත් කළා මේ පින්වතුන් හොඳින් සම්සුන්ව ධර්ම ශ්‍රවණය කළා ධර්මීට හිත යොමු කළා ඒ වගේම මෙන්න 20 වෙනිදා 21 වෙනිදා දෙදින ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියස පැවැත්වෙන මහඟු පුණ්‍යක්‍රියාව ගැනත් මේ පින්වුතුන්ට මා මතක් කළා. ඒ වාතක් සියලු දෙනාම සහභාගී වීමට අමතක කළ යුතු නෑ. ওই කාරණා සියල්ලක් කල්පනාවට අරගෙන අපි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාටත් පාරිභෝගික ධාතුන් වහන්සේලා වන ජයශ්‍රී මහා බෝධියටත් ශාරීරික ධාතුන් වහන්සේලා සහ ප්‍රතිපිලිම වහන්සේලාටත් වැඳුම් පිදුම් කරලා ඒ වගේම ඒන් ඇති කරගන්න සදහසිත අනුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැකලා ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්ම අවබෝධයෙන් ලබන අමා මහ නිවන් සම්පත් පිණිස අපට මේ කෙටි ධර්ම ශ්‍රවණ මේ පිනක් හේතු වේවා වාසනා වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරන්නේ පින්වත්නි අද මේ ධර්ම දේශනාවය පවත්වනු ලබන්නේ මේට අවුරුදු 14කට පෙර අභාවයටපත් මුගලෙල නැසී ගිය අයන්තිද සිල්වා දිනේට පින් පිණිස ඒ මව්පිය දෙපළ ඇතුළු ඥාති මිත්‍රාදීන් විසින් අද මේ පින්කමේ දායකත්වයේ දරනවා. ඒ නුගලෙල අයන්තිද සිල්වා දිනේ අභාවයට ගිහින් තිබෙන වයස අවුරුදු 10 දී මේට 14 වසරකට පෙර ඒ දිනෙට පින් පිණිස මේ ධර්ම ශ්‍රවණමේ පිනක් ධර්ම පූජාමේ පිනක් හේතු වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරන්නේ. උත්තාවතාචම් හේහි සම්පතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා. එත්තාවතාචමං හේහි සම්පතං කුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්පතං කුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා මේ ධර්ම ශ්‍රවණ මේ පුණ්‍ය බලයෙන් අපි සෑම දිනාටම උතුම් වූ නිවන් සම්පත්ම ලැබේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරන්නේ ඒ අවසන් වූ ධර්මානුශාසනාව අද පැවැත්වුවේ ගල්කිස්සේ ශ්‍රී ධර්මපාලාරාම අධිපති පූජ්‍යපාද කොටුගොඩ ධම්මවාස අනුනායක ස්වාමින්දයන් වහන්සේ